නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්වගූති වැඩමවදාළ මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතාන ක්‍රියාත්මක වෙන ආකාරයට සකස් කරගන්න ඕනේ අපේ හිත ලෝකේම බුදුජාණන් වහන්සේ දේශනා කරනවා අන් එකදු ධර්මයක්වත් දකින්නේ නැහැ කියලා සිත තරම් එකදු ධර්මයක්වත් දකින්නේ නැහැ කියලා වසඟයට යන ලෝකේ වසඟයට යන වෙනත් එකදු ධර්මයක්වත් නැහැ කියලා. ඉතින් එන්න ඒ සිත රැක ගන්න කියලා බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම අපිට දේශනා කරලා තියෙනවා. අකුසලයට හැඹලියව බර වෙලා තියෙන මේ හිත නොයේකුත් අකුසල විතර්කයන් පහළ කරනවා. අන්නේ අකුසල විතර්කයන් දුරු කරගන්න භාවනා කරන කෙනෙක් විදිහට නැත්නම් නිවන් මඟ වඩන කෙනෙක් විදිහට භාවිතා කළ යුතු කාරණා කීපයක් මූලිකව සඳහන් කරලා තියෙනවා. විදෙන් විදේ විදෙන් විදේ විදෙන් විදේ භාවිතා කළ යුතු කාරණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක්තරා කාරණා පහක් පිළිබඳවයි අද දවසේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙටියෙන් සම්පූර්ණ වශයෙන් නෙවෙයි මේවා උදාහරණ සහිතව සඳහන් කරලා තියෙනවා මේ සූත්‍ර ධර්මයට කියනවා මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ සමහර සූත්‍ර ධර්ම සාකච්ඡාවට ගන්නවා ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ විතක්ක සංඨාන සූත්‍රයට අනුව අපේ ජීවිතය අපේ හිත රැකගන්න මොකද්ද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරන්න. නිවන් මඟ නැත්තම් අධිචිත්තයන් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙ නැත්තම් කාලෙන් කාලට කාලෙන් කාලට පිරික්ස පිරික්සා බැලිය යුතු වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ පියවර පහ තමයි අපි සාකච්ඡාවට ගන්නේ. මේවා අපි කොච්චර ප්‍රවේශමෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනද කියලා සාකච්ඡා කරනකොට තේරෙයි. ඇයි අකුසල විතර්කය කියලා කියන්නේ පින්නත් මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා. බලන්න දුන්නෙන් විද්ද ඊතලයක් ඒ විද්ද පැත්තටම යනවා වගේ. අපේ හිත මොනවා හරි අකුසලයක් ඇති වෙනකොට ඒක කාමලෝකීය වස්තුවක් වෙන්න පුළුවන් යමක් ලබා ගන්න ඕනේ කියලා මට හිතුණොත් ඒ හිතිච්ච වෙලාවේ ඉඳලා උදේ ඉඳන් හැන්දෑ වෙනකම්ම ඒ ගැනම ඒ ගැනම ඒ ගැනම කොහොම හරි මේක කරගන්න ඕන කොහොම හරි මේක කරගන්න ඕන කියලා අපේ අපෙන් අවසරයක් නැතුවම අපි කියලා නෙවෙයි අපේ හිත එක දිගට ඒ පිළිබඳ කල්පනා කෙරෙන ගතියක් තියෙනවද නැද්ද මොනවා හරි දෙයක් කියලා හිතන්නකො. දැන් නිකන් අපි හිතමු එහෙම පාරේ ඕන තරම් වාහන දකින්නවා. හරිද? කාට හරි කල්පනාවක් එනවා අහවල් જાතියේ වාහනයක් ගන්න ඕනේ කියලා. එදා ඉඳලා මුක්ත වෙන්නේ. ඒ જાතියේ පාරේ ඒ જાතියේ වාහන දකින්න වැඩිද නැද්ද? නේද? ඒ જાතියේ වාහනමයි දකින්නේ. ඒ මොකද අන්න බලන්න ඒ තමයි අපේ අරමුණ හැම වෙලේම අන්න අර කාම වස්තුව අරමුණු කරමින් අරමුණු කරමින් ඒ ගැන දකින වාරයක් ගානේ අහන වාරයක් ගානේ විඳින වාරයක් ගානේ ඒ ගැන තියෙන ආසාව අඩු වෙනවද වැඩි වෙනවද ඉතින් අපේ මේ ධර්මදේශනා මාලාවේ අරමුණ මේ ලෞකික ජීවිතය ගැන කතා කරන්න නෙවෙයි. ලෞකික ජීවිතේ ධර්මය තුලින් පෝෂණය වෙන අයගේ ලෞකික ජීවිතය සාර්ථක වීම කියන එක අතුරු ඵලයක්. හරිද? ඒක සිද්ධ වෙන වෙනත් වෙනත් වෙනත් ලාභයක් ඒක. අපි සාකච්ඡා කළ යුතු තියෙන්නේ ලෝභ, ද්වේෂ මෝහ අඩු කර ගැනීමේ අකුසල් දුරු කර ගැනීමේ වැඩපිළිවෙල. කාම වස්තුවක් ගැන හරි තරහක් ගැන හරි හිංසාකාරී හැඟීමක් ගැන හරි ගිජුකම් වගේ දේවල් ගිජුකම් කෑදරකම් අසුරුකම් වගේ දේවල් ඒවා පිළිබඳ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ වැඩි වෙනවද අඩු වෙනවද එන්න එන්න බලාගෙන ඉඳ වැඩි වෙන එක 아무තෙන් කියන්න දෙයක් නැහැ නේද එහෙනම් ඒක නවත්තන්න ඕනද නැද්ද ඒක නවත්තන්න ඕනද නැද්ද? ඒක නැවැත්තුවේ නැත්නම් අපි අන්තිමට සමහර අය නැවතුනේ මහා විනාශකාරී වැඩ කරලා. පොඩි දෙයක් ගැන අනවශ්‍ය ආසාවක් ඇති වෙච්ච සමහර ඇත්තෝ ඒ ආසාව හේතුවෙන් මව මරපු වෙලාව. පියා මරපු වෙලාව. නේද? තමන්ගේ භාර්යාවට දරුවන්ට වහ දුන්න වෙලාව. නේද? ඒ පුංචි පුංචි සියුම් ආසාවල් වර්ධනය වෙලා ගියොත් හරියට වතුර බිඳුව බිඳුව එකතු වෙලා පුංචි ජල පහරක් හැදෙනවා. ජල පහර ජල ජල පහර වල ටික එකතු වෙලා නේද ඇලක් හැදෙනවා. ඇලවල එකතු වෙලා ගඟක් හැදෙනවා. අන්තිමට ලොකු සැඩ පහරක් හැදෙන්නේ. එතකොට භයානකද නැද්ද? මහා වේගයෙන් ගලාගෙන යන දරා ගන්න බැරි තරම් වේගයෙන් යන සැඩ පහරක් කියන එක වතුර බිඳුව වලින් හැදිච්ච එකද නැද්ද? ඒ වගේ අපේ එකතු වෙන හැම මොකක් හරි දෙයක් පිළිබඳ එකතු වෙන හැම සිතුවිල්ලක්ම ආදරයෙන් හෝ තරහෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් හෝ ක්‍රෝධයෙන් හෝ වෛරයෙන් හෝ අපි යම්කිසි සිතුවිල්ලක් ගන්නවා නම් ඒ හැම සිතුවිල්ලක්ම මහා ලොකු වේගයක් බවට පත් වෙන දක්වා වර්ධනය විය හැකිද නැද්ද ඊට පස්සේ ඔක්කොම අමතකයි ඊට පස්සේ පාලනය කිරීම කියන එක හරියන්නේ නැහැ එහෙනම් ඒක ලොකු බාධාවක් වෙනවා පින්වත්නි. එහෙම දෙයක් සිද්ධ වීම විශාල බාධාවක් වෙනවා. විශාල බාධාවක් වෙනවා. එකඟ සිතක් ඇති කරගෙන විදර්ශනා වඩන කෙනෙකුට අධිචිත්තයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන අයට ඔන්න ඔය පහලට ගලාගෙන යාමේ විතර්කය ලොකු බාධාවක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අන්න ඒ වැඩේ නවත්ත ගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ වැඩේ නවත්ත ගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ සඳහා ඇත්තට උත්සාහයක් ගන්නවත් දන්නේ නැහැ මේනකොට. මගේ ළඟ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙනවා. හ්ම්. ඉතින් ඒ වුණාට අපි හැම වෙලෙම මේකයි කියන්නේ අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගිකව කළ හැකි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමයි. ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකක්. අපි හැම වෙලෙම බොහෝ පින් කර කර නිවන් දකින්න නිවන් දකින්න නිවන් දකින්න කියලා කියනවා. දකින්ද? නෑ ඒක හරියන්නේ නෑ. ඒ සඳහා කළ යුත්ත කරන්න ඕනේ නිර්වාණ අවබෝධය නිර්වාණ සාක්ෂාත් කර ගැනීම පිළිබඳව යම් කළ යුත්තක් තියෙනවා නම් අන්න ඒ කළ යුත්ත අපි අනිවාර්යකොට කරන්න ඕනේ ඒක කරේ නැත්නම් අපේ හිත මේ කෙලෙස් වලින් දහස් කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. පුළුවන් කමක් ඇත්තේම නැහැ. ආයේ ඒක කිසිම කතාවක් නැහැ. හරිද? අන්න ඒක හින්දා අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ හිත රැකගැනීමේ වැඩපිළිවෙලකට යන්න. ඒක සකස් කරන්න ඕන වැඩපිළිවෙලක්. හරි. එතකොට මොනවා හරි දේවල් ගැන අපිට තියෙන ආසාවල් හැඟීම් අකුසල හැඟීම් ප්‍රබල නම් මරණාසන්න මොහොතේදී මේකේ තියෙන භයානකම මරණාසන්න මොහොතේදීත් ඒ අදහස එන්න තියෙන දෙකට තියනවද නැද්ද? හරි නිකන් බලන්නකො අපිට අයිති නෑනේ මේ හිත. දවසේ වැඩ ඔක්කොම කරලා නිදා ගන්න යනවා ඇඳට. තනියම හුදකලාව නිදා ගන්න කියලා දැන් නිින්ද යනකම් මොනවද කල්පනා වෙන්නේ? දැන් මොකුත් නැහැ වටේ පිටේ. මොනවද කල්පනා වෙන්නේ? කැමැතිම දේ හෝ අකමැතිම දේද නැද්ද? නේද? බාහිරෙන් මොකවත් නැති වෙනකොට අපේ හිත කැමැතිම දේ සහ අකමැති දේ අස්සේ ලගිනවා. ඒ ගැන හැඟීම් පහළ වෙනවා. එහෙම නේද? ලොකු තරහක් තිබුණා නම් ඒ තරහ මතක් වෙනවා. ලොකු ආදරයක් තියෙනවා නම් ආදරේ මතක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් තිබ්බනම් ප්‍රශ්නේ මතක් වෙනවා. නේද? නිදහස් වෙච්ච ගමන්. ඒ වගේ ඇහැ පේන්නේ නැතුව, කන ඇහෙන්නේ නැතුව, එතකොට හුස්ම ගන්න බැරුව, අතපය හොල්ල ගන්න බැරුව ටික ටික ටික ටික මේ ජීවිතයෙන් චුත වෙන්න කිට්ටු වෙනකොට බාහිරින් එන අරමුණු ඔක්කොම අඩු වෙනකොට මොනවද වෙන්නේ? අන්න කැමති හෝ අකමැති තැන්වල තදින් හිත ලගින්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ කැමැත්ත අකමැත්ත කියලා කියන මේ අකුසල වේගය අපේ ඊළඟ භවය සකස් කරනවා. එහෙනම් මගේ ඊළඟ භවය මේ මොහොත වෙනකොටත් සැකසෙමින් තියනවාද කියලා මේ දැන් බලා ගන්න පුළුවන්. කොහොමද මේ දැන් බලා ගන්න? පොඩ්ඩක් හුදකලා වෙලා ඉන්න. හරි නිදහස් තැනකට ගිහිල්ලා හරි නිදහස් තැනකට ගිහිල්ලා පොඩ්ඩක් හුදකලාව නිදහසේ ඉන්න උත්සාහ කරන්න. ආන්ගේ නිදහසේ ඉන්න හදනකොට ඇතුලෙන් ඇනෙන ඇතුලෙන් තෙරපෙන ඇතුලාන්ත පෙළඹවීම එනවා නම් අනේ මට තව එක සැරයක් දැක් ගන්න නැත්නම් එක සැරයක් අහ ගන්න නැත්නම් එක සැරයක් විඳ ගන්න නැත්නම් කියලා ලෝභී වශයෙන් තණ්හා වශයෙන් එනවා නම් ඒ වගේම මට කවදාකවත් නොදකින්න ඕනේ මං ඉන්න පළාතේවත් වෙන්න හොඳ නෑ මට නේද කියලා අන්න එහෙම <laughs> ඒ වගේ තණ්හා වශයෙන් යමක් එනවා නම් හරිද එහෙම තියෙනවද අපි ඒව ගැන හිතන්නෙම නෑ හිතන්නේ ලෝභය අයින් කරගන්න ඕනේ කියලා උංගා ආකා අනිත් අයත් එක්ක ගැටි ගැටි ඉන්නවා නේද මගේ මල ගෙදරටවත් එපා නේද හ්ම් මගේ දෑහට පෙහෙන්න එපා සංසාරේවත් එපා, කිට්ටු වෙන්නවත් එන්න එපා කියලා කට්ටිය කියනවද නැද්ද? නේද? එහෙම ඉන්නවා මාව කෑවා. නේද? මගේ ජීවිතේ විනාශ කරා. මගේ ජීවිතේ සාර්ථකභාවය නැති කරා. කී කී කී කී කී කී සමහර නැන්දාම වෙන්න පුළුවන්. සමහර ලේලි වෙන්න පුළුවන්. බෑනා වෙන්න පුළුවන්. මාමා වෙන්න පුළුවන්. අලබුගද කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා වෙන්න පුළුවන්. තාත්තා වෙන්න පුළුවන්. සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ගැටීම් අපේ හිතේ තියෙනවා නම් ඒක කාගේ වැරද්දක්ද? ඒක අපේ වැරද්දක්. අපි ඒ ගැටීම් නැති වෙන විදිහට හදාගත්තේ නැහැ. ඒ ගැටීම් තියාගෙන මැරුණොත් ඒවට ගැළපෙන විදිහට තමයි ඊළඟ භවයේ සකස් වෙන්නේ. හරි කාලියා කියන එකේ කතාව එහෙම දන්නව නේද? හ්ම්. ඒකින් දා අපි මේවා බැහැර කරගන්න ඕනේ. මේවා භයානකයි, හරි භයානකයි. මේ ගෙවන ජීවිතෙත් භයානකයි, සංසාර ජීවිතෙටත් භයානකයි. ඒකින් මහා අකුසලයන් තියෙනවා නම් ඒ අකුසලයන් වහාම නැති කරගන්නට අදාළ මෙනෙහි කිරීමට යන්න ඕනේ. හරිද? අදාළ මෙනෙහි කිරීමට යන්න ඕනේ. ඒ මොකද මේ අකුසලය Tamanට දකින්න පුළුවන් දැන් ටිකක් නිස්සද්ද වෙලා දැන් ටිකක් නිස්සල තැනකට ගිහිල්ලා මේ මොහොතේ මේක ඇතුලේ ඇති වෙන සැකසීමයි ඔය කියන තණ්හාව උතම අපිට දැනෙනවා. හා තණ්හාව දැනෙන්නේ නැද්ද? නේද? කෑමක් දැක්කම නොකා ඉන්න බැරි නම් මොකද්ද? කෑමක් දැකලා නොකා ඉන්න බැරිකම තියෙනවා නම් මොකද්ද? තණ්හාව හඳුනගන්න ඕනේ නේද? ඊයේ දැකපු කෙනාව අද දකින්න නැතුව ඉන්න බැරිකමක් තියෙනවනේ මොකද්ද? තණ්හාව නේද? හ්ම්. දහ පාරක් පාරසයක් අහපු ගීතයක් අහන්න නැතුව ඉන්න බැරිකමක් තියෙනවනේ මොකද්ද? ඇසීමේ ආසාවෙන් පෙළෙනවනේ මොකද්ද? තණ්හාව. හරි. ලැබපු ස්පර්ශයක් ඕන තරම් ලැබලා තියෙන ස්පර්ශයක් නොලබා ඉන්න බැරිකමක් තියෙනවා නම් මොකද්ද තණ්හාව නේද රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා සහ ධම්ම තණ්හා කියලා කියන්නේ මේ තණ්හාව ඒවා නැවත නැවත නැවත නැවත ගැනීමේ ගැනීමේ ගැනීමේ අදහස ඉතින් ඒක කොයි වෙලාවේද මෙතනම තියනවද නැද්ද පැත්තකටලා බලා ගන්න තියනවද කියලා දරුවෝ දකින්න තුින්ද වෙන මොකද්ද ඔව්වා කියනකොට මාත් එක හරීම කේන්ති. හාමුදුරුවෝ අපේ සාමාන්‍ය ජීවිතේ නවත්තන්න යන්නේ. ඔව් නවත්තන්න තමයි කියන්නේ. දරුවෝ දකින්න එපා කියලා අපි කවදාකවත් කියන්නේ නැහැ. දරුවෝ දකින්න නැතුව ඉන්න බැරිකමක් තියෙනවා නම් නේද? ඒක අකුසලයක්ද කුසලයක්ද? නෑ ඌකට උත්තර දෙන්නේ නේද? දරුවෝ දකින්න නැතුව ඉන්න බැරිකමක් තියෙනවා. තමන්ව දැවෙනවා නම් පිච්චෙනවා නම් රත් වෙනවා නම් ඒක අකුසලයක් ලොකු අකුසලයක් කියලා. ඇයි කොයි මොහොතේ අපිට මේ සියල්ල නැති වේද කියලා කියන්න බෑ. අන්නේ නැති වෙන මොහොත වෙනකොට අපි මහා අමාරු කරන හින්දා ඒවා ඔක්කොම මම මෙහෙම අහන්න. දැන් කවුරු හරි ඔක්කොම කරලා දුන්නාද? මං අහන්නේ මේ ලෝකේ කවුරු හරි Tamanට ඔක්කොම වැඩ ටික කරලා දුන්නාද? හැමදේම සම්පාදනය කරලා සුවසේ මලක් වගේ තිබ්බද? අම්මා තිබ්බද එහෙම අපිව? පුංචි කාලේ තා පුංචි කාලේ. තාත්තා නෑ නෑ අපි ළමයින් එහෙම තිබ්බද නෑ එහෙම තියන්න බෑ නේද මාව මලක් වගේ හැම වෙලේම මගේ ඔක්කොම ටික කරලා කවුරුවත් දෙන්නේ නැහැ ඒකින්ද අනිත හැමෝම ආත්මාර්ථකාමීව වැඩ කරාද නැද්ද තමන්ගේ වැඩේ කරගන්න කවුරුත් බැලුවද නැද්ද නේද එහෙනම් මාත් මොකද කරගන්න ඕන අනිත් අය මත රඳා පැවතිලා ජීවත් වෙලා හරියන්නේ නැහැ මාත් මොකද කරගන්න ඕනේ මගේ නිදහස මගේ විමුක්තිය මගේ පිරිසුදු බව මගේ හිත පිරිසුදු කරගෙන නේද මගේ සංසාරගත ජීවිතය විනාශ නොකරගෙන ඉන්න ඕනද නැද්ද කාගේ හරි නපුරු වචනයක් ඇති මගේ සසර විනාශ කරන්න කාගේ හරි නපුරු ක්‍රියාවක් ඇති මගේ සසර විනාශ කරන්න සමහර කට්ටිය පොලාපයින්නවා වාගේ කරපු කියපු දේවල් හිතේ තියාගෙන අපේ අපේ නේද මාස ගණන් අවුරුදු ගණන් අවුරුදු ගාණක් පරම්පරා ගාණක් එහා කරපු දේවල් හිතේ තියාගෙන තාමත් දකින්නකොට මොකද කරන්නේ පුපුරනවද නැද්ද ඈතින් දැක්කත් පුපුරනවා දකින්න ඕනෙත් නෑ නේද මේ වචනේ නම ඇහුනොත් ඉවරයි තනිය පුපුරනවා මේ අපරාධේ සමහර තරහකාරයෝ පැත්ත බලාගෙන රටෙත් නෑ හැබැයි මෙයා මේ මතක් කර කර පුපුරනවා අපරාධේ නේද ඒකද මරණයෙන්වත් ජය ගන්න හම්බෙන්නේ තමන්ට තමන්ව නිවැරදි කරගත්තේ නැත්තම්. ඉතින් ඒ ඔක්කොම අයින් කරන්න ක්‍රමයක් සම්බුද්ධ ශාසනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක අපි උපරිම කොට උත්සාහය දරන්න ඕනේ. උපරිම කොට උත්සාහය දරන්න ඕනේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න මේ සාකච්ඡා කරනකොට තේරෙයි ඉදිරියේදී අපි සතර කමඨහන සාකච්ඡා කරනවා ආසන්නම දින දිනකදී මේ නිවන් මාර්ග දේශනාවේදී ඉතින් මේ මේ මේ කියන දේ මේ කියන කාරණාවලට ඒ සතර කමඨහන ආදී අපිට ඕන වෙනවා. හරි? ඒකින්ද මේ මේ මූලධර්ම පොඩ්ඩක් අපි තේරුම් ගමු. එතකොට අපි ආය ආය ආය ආය මේවා කතා කරනවා හැබැයි කාලෙන් කාලට කාලෙන් කාලට. දැන් මේ ලොකු කොටයක් අරගෙන ඒ කොටයට ලොකු ඇණයක් ගහලා තියෙනවා. මම මේ ඇණේ ගලවන්න හදනවා. අතින් හොල්ලනවා හෙල්ලෙන්නේවත් නැහැ. හරිද? එහෙම කොටයකට තදින් ගහලා තියෙන ඇණයක් ගලවන එක ලේසිද? හැබැයි මගේ ළඟ පුංචි ඇණයක් තියෙනවා. මම ළඟ තියෙන පුංචි ඇණයක්. අර ඇණේ ගොඩක් ලොකුයි. අර ලොකු ඇණේ වටේට ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික තට්ටු දැම්මා. දැන් ලොකු ඇණේ වටේට මම මම ළඟ තියෙන පොඩි ඇණේ මම තට්ටු කරනවා. හරි. තට්ටු කර තට්ටු කර තට්ටු කර තට්ටු කර වෙලාවක මේක හෙල්ලෙන්න පුළුවන්ද බෑද? නේද? ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපේ හිතේ ඇනිලා තියෙන අකුසලය අර ලොකු ඇණේ වගේ. හරි. අපිට තියෙන කුසලය අර චූටි ඇණේ වගේ නං. මොකද කරන්න කියන්නේ? පොඩි ඇණෙන් කෝකටත් තට්ටු දානවා ටික ටික බෑ කියලා දන්නවා. හරි. සමහර කෙනෙකුට අධික රාගයක් ඉඳලා ලොකු අකුසලයක් තියෙනවා. නමුත් එයාට තියෙන අදහස මේ මනුස්ස ශරීර ගඳයි අප්පා කියලා. හරිද? මනුස්ස ශරීර ගඳයි පිළිකුලයි කියන පොඩි අදහසක් තියෙනවා. නමුත් අධිකව යම්කිසි රාගයකින් බැඳලා ඉන්නවා කියලා හිතන්නකො. මෙයා මොකද කරන්න ඕන? අන්න තමන් රාගයෙන් බැඳුන ශරීරය අරගෙන මනසින් එහි තියෙන පිළිකුල දුගඳ බෑ කියලා හිතෙන්නෙම නෑ සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලාම හිතෙන්නේ. ඒ තමයි ඒ එහෙම හිතන එක ලෝභය. ඒක මොකද්ද? අර කොටේට ගහලා තියෙන ලොකු ඇනේ. හරි. මගේ ළඟ තියෙන්නේ මොකද්ද? මට ඒ වුණාට අර කොච්චර ප්‍රියයි සුන්දරයි මధుරයි කිව්වද නිකන් එතන ගඳයි අප්‍රසන්නයි කියලා එකක් පොඩි එකක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? අන්න අර පොඩි එක මෙනෙහි කරනවා. කෙස්ලොම් නියද සම්මස්නහර 60 60 මිදුළු වශයෙන් පොඩි පොඩියට තියෙන කුසලයෙන් මම මෙනෙහි කිරීමක් කරන මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න ටික ටික ටික ටික ඒ කුසල වර්ධනය වෙනවා වර්ධනය වෙලා මොකද වෙන්නේ අර ඇනේ ගැලවෙන ගානට එන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ කාත් එක්ක හරි ලොකු හතුරුකමක් තියෙනවා. ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ වුණාට දැන් ආ මේ බලන්නකෝ හතුරු අය ඉන්නකොට සතුරෝ කෙරෙහි අපේ තියෙන අදහස. මම මේ අතෙන් අහන්නම් මේ අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරලා තියෙනවද? කවුරු හරි කාට හරි නෑ නෑ කියලා තමයි අපි හිතන්නේ. හරිද? මේ බලන්න. ඊයේ හන්දේ කවුරු හරි ඇවිල්ලා අපේ තාත්තට බැලලා යනවා. කිසිම කාරණාවක් නැතුව නිකන් බැඳලා යනවා. උදේ පාන්දර ආරංචි වෙන බයිසිකලෙන් වැල්ල අත කැඩලා කියලා. මොකද කියන්නේ? හොඳ වැඩේ කියනවද නැද්ද? අන්න අපිට තරහයි නම් අපි කියන්නේ අත කැඩුන එක හොඳයි හොඳයි කියලා නිකන් ඉන්නවද මොකද්ද කියන්නේ? ඒකාතක් නෙවෙයි දෙකම කැඩෙන්න තිබ්බේ කියනවා නේද? අනිත් අතත් කැඩෙන්න තිබ්බේ කියනවා. අනේ අපේ ප්‍රාර්ථනා තියලා තියලා තියෙන්නේ මොකද්ද? අත කැඩෙන්න කියලා. නේද? අන්න එහෙම ප්‍රාර්ථනා තියෙන අපේ ඒ වුණාට අහලා තියෙනව නේද? වෙලාවකට අපි කියනවා. අනේ ඔය වගේ දුකක් නම් හතුරෙකුටවත් හතුරෙකුටවත් වෙන්න පාන් හතුරා ගැන අපිට තියෙන එහෙනම් අදහසක් පොඩි එකක් තියෙනවා. අර හත් කැඩේවා කකුල් කැඩේවා කියලා තියෙන තද අදහස තමයි අර කොටේ ගහලා තියෙන ලොකු යන්නේ. හරිද? හතුරෙකුටවත් වෙන්න එපා කියලා තියෙන අපේ කුසලය තමයි ඒක තමයි චූටියනේ. මොකද කරන්නේ? දුක් ගැන මෙනෙහි කරනවා මේ දුක් හතුරෙකුටවත් වෙන්න එපා කියලා දැන් අපි මෛත්‍රී භාවනාව ගැන කියන දෙනකොට මේක කියලා දෙනවා. බලන්න එතකොට ඔන්න අපිට හොඳට වැටහෙන්න පටන් ගන්නවා මේ කාරණාව. හරිද? මොකද ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික අර කායික දුක් මානසික දුක් වල තියෙන පීඩිත తත්වය මෙනෙහි කරනකොට අපේ හිතේ හතුරෙකුටවත් වෙන්න එපා කියන අදහස ඇති වෙලා එහෙම ඇති වුණාම මොකද උනේ? මේ හතුරාට දුක් වෙන්න එපා කියන අදහසක් ආවා නම් ඒකම මොකද්ද? හතුරුකම නැතිවීමයි නේද? හතුරුකම නැති වෙන හින්දානේ හතුරුකම නැති හින්දානේ හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා වෙන්නේ අපි අතින්. එහෙනම් එතන හතුරුකම නැතුණා වෙනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රමානුකූලව අපේ තුල තියෙන දැඩි අකුසල් තියෙනවා අන්න ඒ අකුසල් චූටි කුසලය නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කර කර නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ කුසලය වැඩෙනවා. ඒ කුසලයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ අර අකුසලය යටපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඕක තමයි පළවෙනි ක්‍රමය. ඒක හිතලා කරන්න ඕනේ. හ්ම් හිතලා කරන්න ඕන වැඩක්. ඒක හරි අමාරු වැඩක්. ලේසි නෑ. තරහකාරයට මෛත්‍රී කරන එක ලේසිද? නේද? අධික රාගයකින් මත් වෙලා ඉන්න කෙනෙකුට ඒ රාග ශරීරේ රාගයට අරමුණු වෙච්ච ශරීරය පිළිබඳ පිළිකුල මෙනෙහි කරන එක ලේසිද? නෑ ඒක වෙන්නේ නෑ හරි අමාරුයි. හරිද? ඒ වගේ බොහෝ දේවල් එහෙම අමාරු ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කෙනෙකුට හරි ඊර්ජාංගගේ දැක්කහම අනිත් අයගේ දියුණුව දැක්කහම සමහර අයට ඉතින් මූණෙන් හංග ගන්න ලොකු උත්සාහයක් ගන්නවා ඊර්ෂ්‍යා නැහැ කියලා මොකද වෙන්නේ උනාට මූණෙන්ම ඔක්කොම ටික පේනවා නේද සමහරවල් නොයේකුත් හැසිරීම වෙනවා අනිත් අය කරදර කරන හැටි අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන්න බැරි කෙනෙකුට අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන එක ලේසිද ඉතින් ඒවට මරණය මෙනෙහි කරන්න ඕනේ ඒ බොහෝ දේවල් වලින් ඒක සකස් කරගන්න පුළුවන් අන්න එහෙම තියෙන කුසලයකින් මේක සකස් කරගත යුතු වෙනවා. හරිද? අපිට දැනට තියෙන කුසල ධර්මයකින් මේක සකස් කරගන්න ඒ කුසලය වැඩි වෙන විදිහට මෙනෙහි කරන්න ඕන. අර අකුසලය වැඩි වෙන විදිහට මෙනෙහි කරන්නේ නැතුව. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අර ලොකු ඇනේට පොඩි ඇනේකින් තට්ටු කරලා තට්ටු කරලා ගලවනවා වගේ Tamanට තියෙන පුංචි කුසල ධර්මයෙන් අර ලොකු අකුසල ධර්මය අයින් වෙන විදිහට තමන් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් බලන්න පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතලා මම මේක කරලා තියෙනවද දන්නේ නේද මතක තියාගෙන කරන්න ඕනේ. ඉතින් අර අපිට හරි අමාරු මේක ඇයි අකුසලය නැගෙනකොට පින්වත්නි අපේ චිත්තසංතානවල අකුසලය නැගෙනකොට ඒ නැගෙන අකුසලය හින්දා අපිට ඔය කරන්න ඕන වැඩේ සම්පූර්ණයෙන් අමතක වෙනවා. ඒක අකුසලයේ ස්වභාවය. හරි? ඒ නැගෙන අකුසලයේ හින්දා ඒ කරන්න ඕන වැඩේ සම්පූර්ණයෙන් අමතක වෙනවා. ඒක තමයි එතකොට අකුසලයේම අපි මත් වෙලා වගේ න ะ අකුසලයේ කියන්නේ මත් වෙන එකක්. අර සිහිය නැති වෙන එකක්. ඇත්ත වැහෙන එකක්. හිත නොසන්සුන් වෙන එකක්. පාපේහි බය නැති වෙන එකක්. පාපේහි ලැජ්ජාව නැති වෙන එකක්. හරිද? ඒ වගේ බොහෝ ගුණාංග තියෙන හොඳ ගුණාංග ඒවා අකුසලයේ තියෙන නේද? ඉතින් ඒ කියන්නේ අපේ හිත වහනවා ආවරණය කරනවා. ඉතින් ඒකින්ද ඒ වෙලාවට හරි අමාරුයි. කලින් හොඳ අදිෂ්ඨාන අරගෙන තියාගන්න ඕන. කලින් මේක නැగిලා එන විදිහට හදාගෙන තියාගන්න ඕන. අකුසල එනකොටම හ්ම් ඔන්න එනවා. අනිත් පැත්තට මෙනෙහි කරන්න ඕන දැන් ඉතින්. නැත්තම් මේක තව වර්ධනය වුණොත් මොකුත් කරන්න හම්බෙන්නේ නෑ කියලා තමන්ගේ පැත්තෙන් හැම නිමේෂයකම එන්න එන ක්‍රියාත්මකභාවයට යන්න දෙන හැම අකුසල ධර්මයක්ම තමන්ගේ පැත්තෙන් එන්න නොදී නවත්වා ගන්න නවත්වා ගැනෙන හැටියට නැවත් වෙන විදිහට අපි ඒක හදලා තියාගන්න ඕනේ. හදලා තියාගන්න ඕනේ. හරි? ඒකට මොකද කරන්න ඕනේ? මේ විදිහට නොකරපු එකේ තියෙන ආදීනවයන් මේ විදිහට යන්නම් වාලේ අපි අකුසල් වලට යන්න ආරිනවා. බලන්නකෝ පැත්තකට වෙලා නේද මොන හරි හිතුණාට පස්සේ මොකද කියන්නේ? උදේම හිතුනොත් මොකක් හරි කරන්න ඕනේ නැත්නම් මට හවල් දෙය ලබා ගන්න ඕනේ කියලා සති ගණන් මාස ගණන් ඕක ගැන ඔට්ටු වෙවි ඔට්ටු වෙවි ඔට්ටු වෙවි ඉන්නවද නැද්ද? නේද? අහවල් දේ නොවිය යුත්තක් මේ ලෝකේ කියලා හිතුනොත් එහෙම අහවලාගෙන් පරිගන්න ඕනේ කියලා හිතනොත් සති ගණන් මාස ගණන් ඔකත් එක්ක ඔට්ටු වෙවි ඉන්නවද නැද්ද? සමහර අය හරියට පරිගන්න අය හරියට අනිත් අයට අනවින කරන අය ඊර්ෂ්‍යා ක්‍රෝධ වලින් පීඩිත වෙලා ඉන්න අය ඒ අය දන්නේ නැහැ එයාලා කොච්චර දුක් විඳිනවද කියලා. මොකද කියන්නේ? නේද? ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී දේවල් වලින් අන් අයට හිංසා කිරීමේ අදහසින් ජීවත් වෙන අය දන්නේ නැහැ ඉස්සෙල්ලාම හිංසා වෙලා තියෙන කාටද? Tamanට හැම වෙලේම විදවනවා හැම වෙලේම විදවනවා නින්ද යන්නේ නැහැ. මම සමහර අය කියනවානේ මට ඔය ඕකට වාඩුව ගන්න අරගෙන මට මැරුණත් කමන්නේ කියලා. නේද? මට කරපු දෙයට අපේ තාත්තට කරපු දෙයට මට නේද මෙහෙම කරලත් මැරුණත් කමන්නේ කියලා. මැරෙන්න ඉස්සෙල්ලා මේක කරන්න ඕන කියනවා. හැම රැයක්ම ගත වෙන්නේ අර ප්‍රාර්ථනාවේ. ඒ වගේමයි කාම සම්පත් ගැනත්. හැම රැයක්ම ගත වෙන සමහර අත්ංගේ නොලබාගත් දේවල් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙලා ඉන දේවල් ලබා ගැනීමේ ආසාවෙන්. එතකොට ඉතින් හරි ලොකු දුකකින් ඉන්නේ. ලොකු දුකකින් හැමදේම ඉන්නේ. මෙන්න මේ තියෙන දුක්ඛිත ස්වභාවයන් අයින් කරගන්න ඔය වගේ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හිත පිරිසිදු කරගන්න මේ උපක්‍රම භාවිතා නොකළහොත් තමන් දන්නේම නැතුව ලොකු දුක් ඇති වෙන තැන්වලට ස්වභාවයකට හිතේ අර අකුසල් වැඩෙනවා. ඒකින්ද ඒක අපි අපි ලොකු වගකීමකින් සිද්ධ කරන්න ඕන දෙයක්. එහෙනම් දැන් අපි මොකද්ද කළ යුතු තියෙන්නේ? අකුසලයක් නැගෙනකොට කුසලයක් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොනවද තරහක් ඇති වෙනකොට මොකද්ද? පොඩි මෛත්‍රියෙන් පටන් අරන් මෙනෙහි කරන්න ඕනේ. එතකොට රාගයක් ඇති වෙනකොට අසුබය. දැන් නිත්‍ය හැඟීමක් ඇති වෙලා මට මේ ඔක්කොම හැමදාම තියාගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනකොට මරණය වෙනත් බොහෝ බොහෝ බොළඳ අකුසල් ඇති වෙනකොට බුද්ධානුස්සතිය බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි කිරීම ඒ වගේ එක එක එක එක දැන් මේ ලෝකයේ හරි රසාස්වාදය තියෙනවා කියලා හිතෙනකොට Tamanට හිතිලා ඒ පැත්තට හිත ඇදිලා යනකොට ආදීනව මෙනෙහි කරනවා මේ ලෝකය මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා දැනනකොට අනාත්ම සංඥාව මෙනෙහි කරනවා. හරි? ඒ විදිහට කලින් මෙනෙහි කරලා තමන්ගේ සිත චිත්තසංතාණයෙන් ඒ අදහස් ප්‍රබලව දැන් තරහක් ඇති වෙනකොටම මෛත්‍රිය ඇති වෙන විදිහට. අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒක අපි සතර කමඨහන ගැන සාකච්ඡා කරද්දී කියනවා. ඒතකොට දැන් එහෙමනම් ඒ ඒ අපි හැම වෙලේම දැන් බලන්නේ මට දැනට තියෙන පොඩි කුසලයක් හරි ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයක් හරි මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මම මේ දේ කරන්න ඕනේ කියලා දැන් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හරිද? ඕක කරොත් හරියටම හරියයිද? ඕකෙන් විතරක් හරියයිද? බුදුරජාන් වහන්සේ අපේ හිත ගැන හොඳටම දන්නවා. ඔන්න පළවෙනි පියවර ওই විදිහට කරපුවාම සමහර විට සාර්ථක වෙනවා. සමහර විට ඔය ඇනේ ගැලවෙන්නේ නැහැ. හරි? සමහර විට අර පොඩි ඇනේ ලොකු ඇනේ ගලව ගන්න පුළුවන් සමහර විට ගැලවෙන්නේ නැහැ. අන්න එහෙම වුණොත් ඊළඟට මොකද්ද කරන්නේ කියලා දේශනා කරනවා. ඊළඟට කරන දේ තමයි ආදීනව මෙනෙහි කරන්න කියනවා. මේ අකුසලයේ නැగిලා නැగిලා නැగిලා යම් කිසි ක්‍රියාත්මක භාවයකට ගියොත් මට සිද්ධ වෙන දේ මට සිද්ධ වෙන දේ කියලා මෙනෙහි කරන්න කියනවා. ඉතින් හිත දැන් අපි ආනාපාන සතියේ භාවනාව ගැන කතා කරා හිත ඒකඟ භාවයේ තියෙන වටිනාකම කතා කරා ඒ කතා කරපු ඇත්තන්ට තේරෙනවා මේ හිත රැකගන්නම ඕනේ කියලා. දැන් අපිට සමහර දේවල් ලොකු දේවල් නෙවෙයි පින්නොත්. ඒ කියන්නේ තම උදාහරණයක් විදිහට කියන්නම් දරුවෙක් කෙරෙහි තියෙන ලොකු ආදරයක් තියෙනවා කියලා හිතන්න කියන එක දරුවෙක් හරි කා ගැන හරි ලොකු ආදරයක් තියෙනවා. එන්න ඒ පිරෙන ආදරය භයානක දෙයක්ද නැද්ද? ඒක භයානක දෙයක්. ඇයි? මරණාසන්න මොහොත වෙනකන් රැඳුණොත් ඉවරයි. නේද? අපිට ඒක මතක් වුණාද? අහන්න ඕනේ හිතෙන් ඒක මතක් වුණාද කියලා. එතකොට මේ හිතේ උපදින යම් ලෝභයක්, දේශයක්, මෝහයක් තියෙනවද? අන්න ඒක වර්ධනය වුණොත් මගේ දැන් මට කාට හරි ගහන්න ඕනේ කියලා හිතලා තියෙනවා. නැත්නම් කාට හරි පලි ගන්න ඕනේ කියලා කේලම් කියන්න ඕනේ කියලා හිතලා තියෙනවා. නැත්නම් මට කාමයේ වර්ධව හැසිරීමේ සිතක් පහළ වෙගෙන ඇවිල්ලා. එතකොට ටික ටික ටික ටික ටික ටික මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා ක්‍රියාත්මක භාවයට යන්න දැන් මම උත්සාහ කරා අර වැඩේ හරියන්නේ නැහැ. මොකද අර කොටේට. හරිද? මම තියෙන කුසලයෙන් බැලුවා තියෙන කුසලයේ වර්ධනය කරගන්න බැලුවා හරිය ගියේ නැහැ. දැන් ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙහෙම මෙනෙහි කරන්න කියනවා. ඒකේ ආදීන මේ අකුසලයට මාවපත් උනොත් මගේ මේ හිතේ තියෙන මේ වැරදි වැඩේ ක්‍රියාත්මක භාවයට ගියොත් මට මොකද වෙන්නේ? ඒක මෙනෙහි කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ මලමිනියක් කරේල්ල ගත්තා වාගේ කියලා මෙනෙහි කරන්න කියනවා. මලමිනියක් කරේල්ල ගත්තොත් කොහොමද දන්නේ? පළවෙනි එක බරයි. නේද? යම් විදිහකින් සහනෙන් ඉන්න මට ලොකු බැඳීමක් ඇති වුණොත් නැත්තම් මගේ අතින් මේ වැරද්දක් සිද්ධ වුණොත් අපි කාමයේ වැරද්ද හැසිරීමක් කියලා වුණොත් ඒක ඊට පස්සේ අපිට ලොකු බරක්ද නැද්ද? අපේ හිතට ලොකු බරක් එන පළවෙනි එක බරයි. මලමිනිය කියලා ගත්තාම ඊළඟ එක මොකද්ද? පිළිකුලයි. නේද? පිළිකුලයි. එහෙනම් අපි අතින් යම්කිසි ප්‍රබල වැරද්දක් වුණාම අපිටම අපිව පිළිකුල් විදිහට දැනලා තියෙනවද නැද්ද? මටම මාව පිළිකුලයි. මටම මාව එපා වෙලා. මොකද මං අහවල් වචන කිව්වා. අහවල් ක්‍රියාව සිද්ධ කරා. හරි. Tamanටම Taman ගැන පිළිකුලක් වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උදාහරණ කොයිතරම් සාධාරණද කියලා. නේ? ඊළඟට මලමිනියක් එල්ලගත්තාම බයයිද නැද්ද? බයයි නේද? ඒ වගේ අකුසලයේ සිද්ධ වුණොත් බය වෙන්න වෙනවද නැද්ද? මලමිනියක් එල්ලගෙන යනකොට අනිත් අයට පිළිකුලයිද නැද්ද? අකුසල් කරපු අය ගැන අනිත් අයට පිළිකුල් පුදිනවද නැද්ද? අන්න අය පිළිකුලෙන් කතා කරනවා. මලමිනියක් එල්ලගත්හම අනිත් අයට බයයිද නැද්ද? කාමයේ වර්ධව හැසිරෙච්ච කෙනෙක් කියලා දැනගත්තාම දැන් පිරිමියෙක් නම් අන්‍ය ස්ත්‍රීන් ගෙටවද්ද ගන්නෑ. අන්‍ය ස්ත්‍රියක් නම් මේ කාමයේ වර්ධව හැසිරලා තියෙන්නේ කියලා දන්නවනම් මේ රටේ ලෝකේ අන්‍ය ස්ත්‍රීන් තමන්ගේ ස්වාමියාව පරිස්සම් කරගන්න හදනවද නැද්ද? නේද? ගෙටවද්ද ගන්නෑ. නේද? ආපෝ යාද එයා මේ පැත්තෙන් දෙන්න හොඳ නැහැ. නේද? කියලා අන්න බයයි. අනිත් අයත් බයයි. ඉතින් අන්නේ අනිත් අයට බය හිතන කෙනෙක් බවට පත් වෙනවා. අර මලමිනියල්ලා යනවා වගේ. ඉතින් හරි පීඩිත ජීවිතයක් එතනින් එහාට හම්බ වෙනවද නැද්ද? තමන්ට බරක්, බයක්, පිළිකුලක්, අනුන්ට බරක්, අනුන්ට බයක්, අනුන්ට පිළිකුලක් නේද? ආන් ඒ විදිහට මෙනෙහි කරන්න කියනවා. මේ අකුසලය මගේ අතින් සිද්ධ වුණොත් මේ අකුසල වේගයත් එක්ක යන වැඩේ මගේ අතින් සිද්ධ වුණොත් මට මෙන්න මේ වගේ ආදීනව වලට මුහුණ දෙන්න වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා බුදුසසුන. හරි. කාට හරි ගහන්නයි ඉන්නේ කියලා ඉන්න ගහන්දාවේ. ඉතින් මෙනෙහි කරන්න ඕනේ. ওই විදිහට මෙනෙහි කරනවා. අපි කොහොමද මෙනෙහි කරන්නේ? හම් වෙනකන් තමයි ඉන්නේ කොයි වෙලාවෙද දන්නේ නැහැ කියලා නේද? කීපාදෝ ගහලා. ගහන්න කලින් කීපාරක් දෝ ගහලා. වයින්ඩ කලින් කීපාරක් දෝ බැනලා. ආන් ඊළඟ එක. ආන් එක කරන්න එපා කියලා කියනවා. හරි. ආදීනව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා දැන් ඉස්සෙල්ලාම අර අකුසලයට කුසලයෙන් ප්‍රහාර දීලා බලනවා ඇනේ ලොකු ඇනේ ගැලවුන්නේ නැහැ ඊළඟට ওই විදිහට ආදීනව මෙනෙහි කළ බලනවා මොකක්ද ඒක මලමිනියක් මලමිනියක් කරේල ගත්තා වගේ කියලා පුළුවන් තරම් ඒක සිද්ධ වුණොත් මට වෙන හානිය කියලා මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ බලනවා ඒත් හරියි දැන් කියනවා අන්න අර වැඩේ කරන්න එපා මොකද්ද මතක් වෙනකොටම අමතක කරලා දාන්න ඕනේ. ඒකෙහි නැවත නැවත නැවත නැවත යෙදෙන්න එපා. අපි කරන්නේ මොකද්ද? ඇත්තටම කියන්න බලන්න. කාට හරි ගහන්න කියලා පින්නෝ කියලා හිතන්නකෝ. කීසරයක් ගහනවද ඊට ඉස්සෙල්ලා? නේද? හවස මොකක් ආකාර දෙයක් කරන්න ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ලෝභය පැත්තෙන් බලමුකෝ. අපි කොහේ හරි මොන හරි දෙයක් ගන්න හිතාගෙන දැන් අපි හිතමුකෝ අහවල් වාණ්ඩයේ ගෙදෙට්ට ගේන්න දැඩි ලෝභයක් ඇති වෙලා මට ගන්නවත් බෑ ඉතින්. වාහනයක් කියලා හිතන්නකෝ. කීසරයක් ගන්නවද? නේද? කීසරයක් හිතෙන් ඒක අරගෙන යනවා. යනකොට අනිත් අය මෙහෙම කියනවා, මෙහෙම කියනවා. හරිද? අහවල් තැන යනවා. කී කී කී කී කී කී අරගෙන දැඩි ලෝභයක් ඇති වෙන විදිහට විතර්ක පහළ වෙනව නේද? ආන් ඒක කරන්න එපා කියනවා. මතක් වෙනකොටම අමතක කරලා දාන්න කියනවා. හරි ඒ ඒ අවස්ථාවටපත් වුනහම මට ලැබෙන දැන් සමහර අය මෙහෙමනේ කාට හරි ඉන්නකො මම මේ ටික කියන්නම්. මේක කියනවා හොඳට කියලා ඕව මෙනෙහි කරනවා දැන් තරහෙන්. මෙනෙහි කරලා යාම මෙනෙහි කරනවා. ඒක කිව්වොත් මට මෙහෙම කියයි. හරි. මෙහෙම කිව්වොත් මම මෙහෙම කියනවා. මෙහෙම කිව්වොත් මෙහෙම කියනවා. ඔය විදිහට ඇතුළෙන් මහ යුද්ධයක්ද නැද්ද? කියන එකටත් උත්තර හොයනවා දැම්මම. ආන් ඒක කරන්න එපා කියනවා. හරි. ඉතින් අන්න ඒක තමයි තුන්වෙනි පියවර. ඒක හරියට මෙන්න මෙහෙම. මම මෙහෙම ඇහෙන් බලනකොට මට මේ රූප වෙනවා. හදිස්සිය මම එහා පියාගත්තොත් ඒක පේන්නේ නැතු යනවා. නේද? ආන් වගේ අපේ හිතට ඉඩ දෙන්න එපා කියලා කියනවා අර සිද්ධියත් එක්ක අකුසලයේ අකුසලයෙන් මං ලබා ගන්න යන ඉලක්කය ගැන මෙනෙහි කරන්නේ නැතුව ඉන්න කියලා කියනවා. ඒක විශේෂයෙන් අපි ඔක දේශපැත්ත, රාගපැත්ත වගේ විතරක් නෙවෙයි, ලෝභය ආදිය ගැන නේද? දැන් මම කියවනේ අකුසලයේ අකුසලයේ විතර හඳුනා ගන්නවා. දරුවන්ට තියෙන ආදරය පවා බැඳීම පවා නේද? සමන්ට තියෙන එක එක එක එක මාන්න අධික දේවල් පවා අකුසල. හ්ම් කවුරු හිතනවා මගේ தත්ත්වය රැක ගන්න ඕනේ අපේ තාත්තගේ தත්ත්වය අපේ සීයාගේ தත්ත්වය කිය කිය මෙනෙහි කරනවා නේද ඒවත් එක්ක ඒවත් එක්ක Tamanට ලොකු මම කොහොම හිටියේ නේද සමහර අය තමන්ගේ රස්සාව ගැන කරපු රස්සාව ගැන මං සමාජයේ මෙහෙම හිටිය කෙනෙක්. ඒකින්ද මට මේ දේවල් මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ආන්ගේ මෙනෙහි කිරීම එක එයාට මොකද වෙන්නේ? ඒ පිළිබඳ තියෙන බැඳීම, ඒ පිළිබඳ තියෙන ඒවා රැකගැනීමේ ආසාව අතුලාන්ත පෙළඹවීම ගොඩාක් වැඩි වෙනවද නැද්ද? ඒකින්ද ඒවා ගැන ඒ විදිහට මෙනෙහි කරන්නේ නැතුව හිතට ඉඩ දෙන්නේ නැතුව ඒවා අමතක කරලා දාලා වාසය කරන්න කියලා කියනවා. ඒකත් බැරි වෙන වෙලාවල් එනවද නැද්ද? දැන් තුනයි. හරිද? ඔය තුනෙන්ම හිත රැක ගන්න ඕනේ. ඒකත් බැරි වෙන වෙලාවල් එනවා. ආන්ගේ වෙලාවට දේශනා කරනවා මූලස්ථානය මෙනෙහි කරන්න මූලස්ථානය කියන්නේ හේතුව මෙනෙහි කරන්න. හරි. මේ ලෝකේ කෝටි 200කට ආසන්න කෝටි 700කට ආසන්න ප්‍රමාණයක් සෙනගිනවා. හරි. ඒ අතරින් මට ඇයි මේ දෙන්නව එක්කෙනාව හෝ මට මෙච්චර ලොකු බැඳීමක් ඇති වෙලා තියන්නේ ඇයි කියලා හේතුව හොයනවා. හරි. මේ මේ එක්කෙනා දෙන්න පිළිබඳ මට නොදක ඉන්න බැරි කමක් ඇති වෙලා තියන්නේ ඇයි? මොකද යමකට අපි බැඳෙන්නේ ඇයි? ඔන්න බලන්න ඉතින් මුල හොයාගන්න ඕන. මුල හොයාගන්න ඕන. අපි හිතමු අපි ගොඩාක් බැඳීමක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. එයාව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මොකෝද බැඳීමක් එහෙම තිබ්බද? නෑ. මැරුණත් ප්‍රශ්නයක් නෑ මට. කොහේ හිටියත් කමන්නේ. මොනවා වුණත් වැඩක් නෑ නේද? මොකෝද ප්‍රශ්නයක් තිබුණේ නෑ. එහෙනම් මේ බැඳීම ඇති වෙලා තියෙන දැන් මේ දරන්න බැරි ගතිය ඇති වෙලා තියෙන්නේ මොන වෙලාවද? දැකීමේ. නේද? දැක දැක ඔක්කොමත් එක්ක බැඳිලාද? මම කොච්චර අයව දැකලා තියෙනවද? දැක දැක ඔක්කොමත් එක්ක බැඳිලා නැහැ. එහෙනම් බැඳලා තියෙන්නේ දැක නිකන් හිටියේ නෑ. දැක්කාට පස්සේ සතුට ඉපදුනා. හරිද? ආන්ගේ සතුට ඉපදිච්ච හින්දා ඇලුනා. ඒ වෙලාවේ ඒක නවත්තගත්තේ නෑ. මම මොකද කරේ? සතුටෙන් ප්‍රීතියෙන් නැවත නැවත හරි හරි බැලුවා නැවත නැවත ඇහුවා නැවත නැවත වින්දා ආශ්‍රය කළා හිතේ නේද ආදරයෙන් බැඳීමෙන් ආශ්‍රය කරන්න ආශ්‍රය කරන්න ආශ්‍රය කරන්න ඒ බැඳීමට මොකද උනේ? වැඩි වුණා. අන්න එහෙම වුණාට පස්සේ පින්නත් නෙමෙයි බලන්න මං කියනවා හතරස් දේ රවුම් වෙලා පේනවා. රවුම් දේ හතරස් වෙලා පේනවා කියන ඔක්කොම අනිත් පැත්ත හැරිලා පේන්නේ එතකොට. හොඳ බැඳීමක් ඇති වුණාට පස්සේ කෙනෙකුට ප්‍රබල බැඳීමක් ඇති වුණාට පස්සේ හොඳ බැඳීමක් නෙවෙයි බැඳීම කොහොමවත් හොඳ නෑ හරිද ප්‍රබල බැඳීමක් ඇති වුණාට පස්සේ මොන වැරද්ද කරත් පේන්නේ කොහමද? හොඳයි වගේ. නේද? මොන වැරද්ද කරත් පේන්නේ හොඳයි වගේ. හැම වෙලෙම සමාව තියෙනවා. හැම වෙලෙම මොන දේ කරත් ඒක හරි පැත්තට අර්ථ අර්ථ දක්වනවා. ඇත්ත වැහෙනවා. නේ? එතකොට ලස්සනට පේන්න පටන් ගන්නවා. ඒක මම කිව්වේ හතරස් දේ රවුම් වෙලා පේනවා කියලා. අපේ හිත ඒ වස්තුව ඉදිරියේ මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙනවා. හැමදේම හිතන්නේ සාධාරණීකරණය කරලා. හරි? ඒක තමයි අපේ හිතේ හැටි. ඉතින් අන්න ඒ தත්ත්වයටපත් වෙනවා කියලා අපි දැනගන්න ඕනේ. මේක මගේ වැඩක් නෙවෙයි. ආශ්‍රය කිරීම හින්දා මට ඇතිවෙච්ච ස්වභාවයක් මේක. තණ්හාවෙන් ආශ්‍රය කිරීම හින්දා තණ්හාව වැඩි වෙනකොට ලෝභය වැඩි වෙනකොට ඇත්ත වැහෙනවා. පිළිකුල් දේ නොපිළිකුල් වෙනවා. හරි? කැත දේ ලස්සන ලස්සනට පේනවා. වැරදි දේ හරි විදිහට පේනවා. ඉතින් මේ වගේ ඔක්කොම අනිත් පැත්ත හැරිලා පේන්නේ ඔන්න අකුසලයේ ස්වභාවය. ඒක තමයි ආශ්‍රවයේ ස්වභාවය කියලා Taman තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මූලස්ථානය. එහෙම නොවුනා නම් එතකොට කාලයකට එහෙම තද බැඳීම් තියෙන අයව කාලෙ කාලයක් ආශ්‍රය නොකර ඉන්නකොට මොකද වෙන්නේ? එක කාලයකට අපි කියනවා මට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. ඕනමයි කියනවා. එහෙම කියන අය සමහර කාලවලට මොකද? දැක්කම මගැල්ල යන ගානට එනවද නැද්ද? දැක්කම මගැල්ල යන ගානට එනවද නැද්ද? ආන් ඒ ආශ්‍රය අඩු වෙලා. එහෙනම් මේකට හේතුව ආශ්‍රය කිරීමයි ආශ්‍රය කිරීමයි නේද? අන්න ඒ තණ්හා දෘෂ්ටි මාන්න සහිතව ආශ්‍රය කරපු හින්දා මේක ඇති වුණා. ඒක නැති වෙනකොට නැති වෙනවා කියලා මූලස්ථානය මෙනෙහි කරනවා. ඒකට කියනවා මූලස්ථානය මෙනෙහි කරනවා කියලා. එහෙමත් හරියන්නේ නැත්නම් අර අකුසලය තාම ප්‍රබල වෙනවා නම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී ආන් එක පාලනය කරගත්ත හැටි කියනවා. හරි. ඔය හතර ආකාරයකින්ම අකුසලයෙන් යට වෙන්න අකුසල විතර්කයෙන් තමන්ට ගැලවෙන්න බැරි වුණොත් සඳහන් කරනවා යටිතල්ල උඩුතල්ලට තද කරගෙන අත මෙටිමලෝ කරගෙන හරිද නෑ මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ කියලා වීරයෙන් යටපත් කරගන්නවා කියලා. හරි. එක සැරයක් කර එහෙම කරත් දන්නේ නේද අපි ගඟේ ගහගෙන යන අය වගේ. පාලනය කරගන්න උත්සාහයක්වත් ගන්නෙ නෑ. මේ අධිකතර වූ පාලනය අපේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් අපිට මේ කෙලෙස් ගඟේ ගහගෙන යන එකේ නවතින්නේ නවතින්න බෑ. ඒකද මේකට දැඩි වීරයකින් දැඩි සිහියකින් ඔය වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයන් පාවිච්චි කරලා අපිට මේක අපි මේක කරන්න ඕන. අපේ හිතේ ස්වභාවයක් තියෙන පිනවත් යමක් අමාරුවෙන් කරොත් ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවද නැද්ද? ඕනද දැන් බලන්න වාහනයක් කෙලවන එක පවා. නේද? අමාරුවෙන් ඉස්සලා කරාම පස්සේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ අපි මේ ක්‍රම හතරම පාවිච්චි කරලා අන්තිමට මොකද කරේ දස්මිෂ කාගෙන මේකට ඉඩ දෙන්නේ නැතුව නවත්ත ගත්තා කියලා හිතන්නකෝ. හරි? ඇත්තම කියන්න බලන්න. එහෙම එක සැරයක් නවත්ත ගන්නවා දෙසරයක් නවත්ත ගන්නවා වැරද්දට යන්න දෙන්නේ නැතුව තුන් සැරයක් නවත්ත ගන්නවා හතර සැරයක් නවත්ත ගන්නවා අර ඒ නවත්ත ගන්නකොට ඒ වැරද්ද කරලා පුරුදු වෙච්ච කෙනාට ඒ වැරද්දෙන් අයින් වෙන්න නවත්ත ගන්නකොට හරි තීව්‍ර කටුක වේදනාවක් තියෙනවා නමුත් දෙසරයක් තුන්සරයක් හතරසරයක් පස්සරයක් හයසරයක් හතරයක් අකණ්ඩව නැවතුනොත් ඊට පස්සේ ලේසියෙන්ම නවත්ත ගන්න පුළුවන් බෑද එහෙනම් පස්වෙනි පියවර දක්වා ගියාත්තන්ට හතරවෙනි පියවරේදී නවත්ත ගන්න පුළුවන් තත්ත්වෙට එනවා දත් පිටි ගන්න වෙන්නේ නැහැ ආදීනව අර ඒකේ තියෙන මූලස්ථානය මෙනෙහි කරන ගානට එනකොට අර අකුසලය දැන් ඉස්සෙල්ලා වගේ නෙවෙයි යට කරගන්න පුළුවන් අකුසලයේ එතකොට මූලස්ථානයට එන දක්වා අකුසලයේ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ අකුසලයේම නැවත එනකොට ඔන්න දැන් ආයෙ ලේසි පුළුවන් අමතක කරනකොට අමතක කරලා දාන්න පුළුවන් හරි එහෙනම් තුන්වෙනි පියවරේදී පුළුවන් තුන්වෙනි පියවර දක්වා එන එකත් වීර්යයෙන් වීර්යයෙන් වීර්යයෙන් කවුරු හරි කෙනෙක් නැවත නැවත යෙදීදී යෙදීදී කරනකොට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් එහෙනම් ආදීනව මෙනෙහි කරන මලමිනිය ගැන මතක් කරනකොට හරි අඩු වෙලා යනවා නිකන් ඒ ගාන ටික දවසක් පුරුදු වෙද්දී ඒ අකුසලයම මොකද වෙන්නේ? කුසලයෙන් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒක එහෙම වෙනවද නැද්ද? නේද? අමාරුයි යමක් කරොත් ඒක ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන එක අපේ හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ධර්මයක් දේශනා කරා. කළ හැකි දෙයක් දේශනා කරා. අපිට තියෙන්නේ ඒක දැනගෙන ඒක අපේ භාවිතයට ගන්න එකයි. පාවිච්චියට ගන්න ඕනේ. එනේන එනේන අකුසලෙට ඉඩ තියන්න එපා. හරිද? ඕකේ අකුසලයට විරුද්ධව ඇති කරගත යුතු කුසලය අපි මම හිතන්නේ හෙට හරි අනිද්දා හරි වගේ ඉඳන් සතර කමටහන පිළිබඳව සාකච්ඡා කරන්න ගන්නවා. එතකොට මේ අතන්ට ඒ පිළිබඳව කරුණු කාරණා වටහා ගන්න පුළුවන්. කෙටි ඉදිරි ඉදිරි ආසන්න දිනයකදීම එතකොට මූලික වශයෙන් අපිට කරන කුසල් ටික වර්ධනය කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන හින්දා බුදුරජාන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගික තලයකයි තියෙන්නේ. ඒක නිකන් තියාගන්න අහගෙන විතරක් ඉන්න ඕන එකක් නෙවෙයි. ඒක භාවිතයට ගන්න ඕන එකක්. ඒක පාවිච්චි කරන්න ඕන එකක්. ක්‍රමවේද හිත එක්තෙන් කරන හිත කේස් වලට යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන ක්‍රමවේද ටික තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අකුසලයේ අපි හැම වෙලේම රිදවනවා. දවනවා. පුච්චනවා. ඒකින්ද අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සියලු අකුසල් වලින් අත මිදලා හිත පිරිසිදු කරගෙන ඉතා පිරිසිදු කරගෙන සුවදායකව ඉතා සුවදායක තමන්ගේ හිත රැකගෙන කටයුතු කරලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අත්තන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති Thank you.